ආයිබෝවන් ඉතින් අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂී කතා පුවතක් ගැන. ඔව් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ අර සවැත් නුවරේ ඉඳලා කෝසල ජනපදයේ පැත්තට චාරිකාවේ බඩින කුඩා එක තැනකදී පොඩි සිනහවක් පහල කරනවා. මේක දකිනවා ආනන්ද හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ අහනවා ස්වාමිනී මොකද්ද මේ සිනහවට හේතුව කියලා. ඉතින් එතනදි තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කතාව හෙළි කරන්නේ නේද? හරියටම හරි. අන්නේ කතාව තමයි අපි අද මේ ගැඹුරින් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය ගැන. ඔව්. උන්වහන්සේ දේශනා කරනවා අර සිනහ පහල කරපු තැන තියෙන්නේ ඒ කාලේ ඒ කියන්නේ කාශ්‍යප බුදුන්ගේ කාලේ හරිම සශ්‍රීක ජනාකීර්ණ නියම් ගමක් වේහෙලිංග කියලා. වේහෙලිංග. වේහෙලිංග. එතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලොකු විහාරයකුත් තිබිලා තියෙනවා. ආ ඒ කියන්නේ බුදුන් වැඩ හිටපු තැනක්. ඔව් උන්වහන්සේ එතන ඉඳන් භික්ෂුන්ට ධර්මය දේශනා කරලා තියෙනවා. අනික භාග්‍යවතුන් වහන්සේත් එතන අසුනක් පැනවලා වැඩ ඉන්නව නේද ආනන්ද හාමුදුරුවෝ පැනෙව්වම. ඔව් ඔව් ඒකත් විශේෂයි. මොකද කියන්නේ ඒ බිම බුදුවරු දෙන්නෙක්ම පරිභෝග කරපු තැනක් වෙනවා. හරිම වටිනා තැනක් එතකොට. ඉතින් මේ වේහෙලින්ග නියම්ගමේ තමයි අර අපි කතා කරන ප්‍රධාන චරිතය ගටිකාර කුඹල්කරු ජීවත් වෙන්නේ. ඔව් ගටිකාර එතුමා තමයි කාශ්‍යප බුදුන්ගේ අග්‍ර උපස්ථායක වෙලා හිටියේ. අග්‍ර උපස්ථායක. එතකොට එතුමාට හිතවතෙක් ගැනත් කියවෙනවා නේද? ඔව් ඉන්නවා ගටිකාරට හිටියා ජෝතිපාලකේ තරුණ යාළුවෙක්. බොහොම හිතවත්. ඉතින් ගටිකාර උත්සාහ කරනෝ මේ ජෝතිපාලව එක්කගෙන යන්න කාශ්‍යප බුදුන්ව බලන්න, බණ අහන්න. ඒත් ජෝතිපාල මුලින් එච්චර කැමැත්තක් නෑ වගේ නේද? කොහෙත්ම නෑ. ජෝතිපාල අහන්නේ මොකටද ඔය මුඩු ශ්‍රමණියන් බලන්න යන්නේ? ඒකේ නැති වැඩේ මොකක්ද? වගේ කතාවක්. අනාගත බුදු කෙනෙක් වුණත් මුල් කාලේ හැම ඉඳලා තියනවා කියන එක නේද? ඔව්. ඒකේ එහෙම වෙන්නේ නැති ගටිකාර තුන් පාරක්ම කතා කරනවා. තුන් පාරක්ම. ඔව්. ඒ ජෝතිපාල බෑම කියනවා. ඉතින් අන්තිමේදී දෙන්න නාන්න යනවා තොටුපලට. හ්ම්. එතනදිත් කටීකාර ආයේ කතා කරනවා. යමු ජෝතිපාල බුදුන් බලන්න කියලා. එතනදිත් බෑ කිව්වම තමයි මොකද වෙන්නේ? ඝටිකාර ජෝතිපාල නාලායවර වෙලා ඉන්නකොට අර තිත පිටින් තියෙන කෙස් වැටියෙන් අල්ලගන්නවා. අල්ලගෙන අල්ලගෙන අදින්න හදනවා එනවා මාත් එක්ක වගේ. ඒක ටිකක් බලාත්කාරකමක් වගේ නේද? ඒ මිත්‍රත්වයේ තරමටද නැත්නම් මේකේ වටිනාකම ගැන තිබ්බ විශ්වාසයටද? මම හිතන්නේ ඒ දෙකම. මිත්‍රයාට හොඳක්ම වෙන්න ඕන කියන එකයි බුදුන් දකින්න එකේ බණහන් එකේ වටිනාකම ගැන Tamanට තියෙන අචල විශ්වාසයයි. ඒක තමයි එතන තියෙන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ ජෝතිපාල මොකද හිතන්නේ? අන්න එතකොට ජෝතිපාලට හිතනවා අපෝයි මේ ඝටිකාරයා ඉතින් ලාමකයි කියලා සම්මත කුලයේ කෙනෙක්නේ. මෙයා මේ තරම්මට බල කරනව නම් මගේ කිස්සකින් අල්ලගෙන අදින්න තරමට මේකේ මොකක් හරි ලොකු දෙයක් තියෙන්න ඕන කියලා. එහෙම ඉතලා යන්න එකඟ වෙනවා. ඔව් එහෙම හිතලා හරි එහෙනම් යමුකෝ කියලා අන්තිමට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ දෙන්නම යනවා කාශ්‍යප බුදුන් හම්බ වෙන්න. ඔව් ගිහින් බණ අහනවා බණ අහලා ජෝතිපාලට ලොකු පැහැදීමක් ඇති වෙනවා. හ්ම්. පැහැදිලි ජෝතිපාල අහනව ගටිකාරගෙන් මිත්‍රය ඔබතුමා ඇයි මේ ශාසනේ පැවිදි වෙන්නේ නැත්තේ? මෙච්චර ශ්‍රද්ධාවකුත් තියාගෙනු? හරිම සාධාරණ ප්‍රශ්නයක්. ඔව්. එතකොට ගටිකාරි දෙන උත්තරය හරිම සංවේදී. එතුමා කියලවා මිත්‍ර ජෝතිපාල මම කොහොමද පැවිදි වෙන්නේ? මගේ දෙමව්පියෝ දෙන්නම වයසයි. අන්ධයි. මම නේද දෙන්නම බලා ගන්න ඕනේ කියලා. ආ, ඒක ලොකු වගකීමක්. ඒ උත්තරය අහලා ජෝතිපාලට තවත් හිත යනවා. එයා තීරණය කරනවා එළම් මම පැවිදි වෙනවා කියලා. ගටිකාරයේ වගකීම දැකලා Taman ඒ පාර යන්න හිතනවා. ඔව්. ඉතින් ගටිකාරයෙක්ම ගිගින් කාශ්‍යප බුදුන්ගෙන් පැවිදි උපසම්පදාව ලබා ගන්නවා. එතනින් ජෝතිපාල මානවකයාගේ ජීවිතේ අලුත් පැත්තකට හැරෙනවා. හරියටම හරි. මේ අතරේ කාශ්‍යප බුදුන් වහන්සේ බරණැස ඉසිපතනයට වඩිනව නේද? ඔව් බරණැසට වැඩම කරනවා. එතනදී කිකි කියලා කසී රටේ රජ කෙනෙක් ඉන්නවා. කිකි රජතුමා. ඔව් කිකි රජතුමා බුදුන්ව දකිනවා. දැකලා පැහැදිලා දානේත ආරාධනා කරනවා. ඒ වගේම වස් විසීමක් ආරාධනා කරනවා. දානේ පිළිගන්නවා ඒත් වස් ආරාධනාව වස් ආරාධනාව බුදුන් ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කියනවා පින්වත් රජතුමනි මේ වස් කාලය සඳහා වෙන කෙනෙක් මට ආරාධනා කරලා ඉවරයි කියලා. රජ කෙනෙක් ආරාධනා කරලත් ප්‍රතික්ෂේප කරනවා. රජතුමා පුදුම වෙන්නේ නැති. පුදුම වෙනව විතරක් නෙවෙයි රජතුමට ටිකක් දුකත් හිතනවා. අහනවා ස්වාමිනී මටත් වඩා හොඳ මටත් වඩා ශ්‍රද්ධාවන්ත උපස්ථායකෙක් ඔබ වහන්සේට ඉන්නවද කියලා. අන්න එතනද තමයි ගටිකාර ගැන කියවෙන්නේ. ඔව්. එතකොට තමයි කාශ්‍යප බුදුන් වහන්සේ විස්තර කරන්නේ ගටිකාර කුඹල්කරුව ගැන. මොනවද උන්වහන්සේ කියන ගුණාංග? උන්වහන්සේ කියනවා රජතුමනි වේහිලිංග කියලා නියම්ගමක් තියෙනවා. එහි ඉන්නවා ගටිකාර කියලා කුඹල්කාරයෙක්. එයා මගේ අග්‍ර උපස්ථායකය. ඊට පස්සේ එයාගේ ಗುಣ කියනවා. එයා තෙරුවන් සරණ ගිහින් ඉන්නේ කවදාවත් සැකයක් ඇති නොවන විදිහට අචල ශ්‍රද්ධාවෙන්. ඒ කියන්නේ බුදුන් දහම් සංගුණ ගැන කිසිම සැකයක් නැහැ. කිසිම සැකයක් නැහැ. පංචශීලයේ ඉගෙන ප්‍රාණඝාත අදත්තාදාන කාමයේ මිච්ඡාචාර මුසාවාදා සුරාමේරිය කියන පන්සිල් පද කඩන්නේ ඒකේ පිහිතලා ඉන්නවා හරි ඒ වගේම ත්‍රිවිධ රත්නය ගැන අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ආයමත් එක කියනවා ඊළඟට කියනවා ආර්යකාන්තශීලීන් යුක්තයි කියලා. ආර්යකාන්තශීලී. ඒ මොකද්ද? ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ඒ කියන්නේ මාර්ගඵලලාභී උත්තමයන් කැමති වෙන අගය කරන විදිහේ නිර්මල ශීලයක් යට තියෙනවා කියන එක. හ්ම්. ඒක නිකම්ම සීලයේ රැකීමකට වඩා එහා ගිය දෙයක් වගේ. ඔව් ගැඹුරුයි. ඒ වගේම චතුරාර්ය සත්‍ය ගැන දුක දුකට හේතුව දුක නැති කිරීම ඒකට තියෙන මාර්ගය මේ ගැන කිසිම සැකයක් විචිකිච්ඡාවක් නැහැ. නිර්වුල්ව දන්නවා. ප්‍රඥාවක් දියුනේ. අනිවාර්යයෙන්ම ඒ වගේම බ්‍රහ්මචාරීව ඉන්නේ දවල් කාලෙට විතරයි කෑම කන්නේ ඒ කියන්නේ උදේවරුව විතර කනුභව කරලා ඉන්නේ රන් රුදී මුදල් අල්ලන්නේ නැහැ සම්පූර්ණම අත්හැරලා ඒක පුදුමයි ජීවත් වෙන්නේ කොහොමද එතකොට කුමල් වැඩෙන් නේද ඔව් කුමල් වැඩෙන් ඒක කරන විදිහත් හරි අපූර්වයි එයා මැටි ගන්න පොළව හරන්නේ නැහැ පොළව හරන්නේ නැහැ නෑ ගම් ඉවුරු වලින් නායගිය මැටි එහෙම නැත්නම් සත්තු හාරලා උඩට දාපු මැටි විතරයි ගන්නෙ. පණුවෙක්වත් හිංසා වෙයි කියලා හිතලා. පරිසරයටත් හානියක් නෑ. ඔව්. ඊට පස්සේ ඒ මැටියෙන් හදන භාජන විකුණන්නෙත් සල්ලි වලට නෙවෙයි. එතකොට එයා භාජන ටික තියලා ඒකට හරියන හාල් මුංගට කඩල වගේ ධාන්‍යයක් එතනින් තියලා යන්න කියනවා. කවුරු හරි ඇවිත් භාජනය අරන් ධාන්‍ය තියලා යනවා. හරිම අවංක ගනුදෙනුවක්. ඔව්. ඒ ධාන්‍ය වලින් තමයි අර අන්ධ දෙමව්පියෝ දෙන්නව පෝෂණය කරන්නේ. දෙමව්පියන්ට සලකන එකත් ලොකු ගුණයක්. ඒක අනිවාර්යයෙන්ම කියනවා. ඒ වගේම තමයි එයාගේ අධ්‍යාත්මික දියුණුව. එයා ඕරම් භාගීය සංයෝජන ඒ කියන්නේ පහළ තලවලට අභිව බැඳලා තියෙන කෙලෙස් පහක් තියෙනෝ නේද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. ඔව්. අන්න ඒ පහම ප්‍රහාණීන කරලා නැති කරලා එයා ඉන්නේ අනාගාමී තත්වයේ. අනාගාමි ඒ කියන්නේ අනාගාමි කියන්නේ මැරුණට පස්සේ ආයෙමත් මේ manuss ලෝකෙවත් දිව්‍ය ලෝකෙවත් ඒ කියන්නේ කාම ලෝකවල උපදින්නේ නැහැ. කෙලින්ම බඹලව ඕපපාතිකව ඒ කියන්නේ ක්ෂණිකව පහළ වෙලා එහෙදිම පිරිනිවන් පානවා. ඒ තරම් උසස් තත්වයකට පත් වෙලා හිටියේ. ඔව් සාමාන්‍ය කුඹල්කරුවෙක් වුණාට. කාශ්‍යප බුදුන් ඊට වගේ gederin දන් වළඳපු කතාවක් තියෙනව නේද? ඔව් අවස්ථා දෙකක් ගැන කියනෝ. එකපාරක් ඝටිකාර gedera නෑ බුදුන් පාත්‍රය අරන් වඩිනවා. දෙමෝපියෝ ඉන්නවා අඳ වෙලා. උන්වහන්සේ අහනවා ඝටිකාර කෝ කියලා. gedera නෑ ස්වාමිනී කිව්වම වාජනේ බත් තියනවද අහනවා. තියනවා කිව්වම ව්‍යංජන මොනවද? අහනවා. කොමු කියලා ව්‍යංජනයක් තිබිලා තියෙනවා. කොමු. ඔව්. ඉතින් අන්ද දෙමෝපිය හෝ බුදුන්ට කියන ස්වාමිනී ඔබ වහන්සේම බෙදාගෙන වළඳන්න කියලා බුදුන් ඒ විදිහට දන් වළඳලා වඩිනවා. ගටිකාර දෙනගත්තම ගටිකාර ගෙදර ඇවිත් කහනවා කවුද මේ බත් බෙදාගෙන කාලා තියෙන්නේ කියලා. දෙමෝපිය කියනවා පුතේ කාශ්‍යප බුදුන් තමයි කියලා. ඒක ඇහුවම ගටිකාරට ඇතිවෙච්ච සතුට අඩමසක්. ඒ කියන්නේ දවස් 14ක් 15ක් ඒ සතුට තිබුණලු. දෙමව්පියන්ගේ සතුට සතියක් තිබුණලු. අම්මා ඒ තරම් ප්‍රීතියක්. ඕ තව දවසක බුදුන්ගේ ගන්ධ කුටිය වහලෙ තෙමෙනවා. බුදුන් භික්ෂූන්ට කියනවා ගිහින් ගටිකාරගේ වෙඩපෙළ තියෙන තනකොළ ටික ගලවගෙන එන්න කියලා. ඒකට ගටිකාර ගලවලා තෙමෙන්නේ නැද්ද? ඒක තමයි. භික්ෂුන් ගිහින් දෙමව්පියන්ගෙන් අහනවා එයාලා කියලා අනේ හාමුදුරනේ අරන් යන්න අපේ පුතා කැමති වේවි කියලා. ඒ තනකොළ අරන් ඇවිත් ගන්ධකිලිය සෙවිලි කරනවා. ඉතින් ගටිකාර ගෙදර ඇවිත් මේක දැනගත්තම කලින් වගේම සතුටු වෙනවා. ඒ පිනට යාගේ වැගපෙළ මාස 3ක් යනකල් වැස්සට තෙමුනේ නෑ කියලායි කියන්නේ. ආශ්චර්යයක් ඔය. ඔව් ඒ ශ්‍රද්ධාවේ බලය වෙන්නේ නැති. ඉතින් මේ ඔක්කොම විස්තර කියලා ඉතුමා ආගෙන එනවා. ඔව් අහගෙන ඉඳලා පුදුම විදියට පැහැදෙනවා. හිතා ගන්න බල මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එතුමා මොකද කරන්නේ? රජතුමා හාල් පිරුණු ගල් 500ක් කුයි ව්‍යංජන හදන්න ඕන කරන අනිත් දේවලුයි ලෑස්ති කරවල කටිකාරට තෑගි විදිහට යවනවා. ගල් 500ක්. ලොකු තෑග්ගක්. ඔව්. ඒත් ගටිකාරයක බාර ගන්නවද? නෑ. බාර ගන්නෙත් නෑ. නෑ. එයා කියනවා අනේ මේවා මොකටද රජතුමාට මීට වඩා කොච්චර වැඩ තියෙනවද? එතුමා කාර්යබහුලයි. මේවා එතුමාටම ප්‍රයෝජනවත් වේවා කියලා ආපහු හරවල යවනවා. ඒ කියන්නේ Tamanගේ අවශ්‍යතාවලට වඩා අනිත් අය ගැන හිතනව රන් රිදි අත්හැරීම කියනක ප්‍රායෝගිකවම පෙන්නනවා. හරියටම හරි. අන්නේ වගේ උතුම් කෙනෙක් තමයි ගටිකාරය කියන්නේ. කතාව එතනින් ඉවරද? නැත්නම් තව තියෙනවද? නෑ. වැදගත්ම හරිය තියෙන්නේ අන්තිමට. භාග්‍යවතුන් වහන්සේ මේ සම්පූර්ණ කතාව දේශනා කරලා ඉවර වෙලා ආනන්ද හාමුදුරන්ට කියනවා මොකද්ද කියන්නේ? පින්වත් ආනන්ද අර ඒ කාලේ කාශ්‍යප බුදුන්ගේ කාලේ ගටිකාරගේ යාළුව වෙලා හිටපු ජෝතිපාල මානවකයා ඒ තමයි මම කියලා. ඒ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේම තමයි ඒ ජෝතිපාල මානවකයා වෙලා ඉඳලා තියෙන්නේ. ඔව් ඒක තමයි මේ කතාවේ තියෙන සුවිශේෂීම හෙලිදරව්. හ්ම්. අත්තරම පුදුම හිතනවා. එතකොට ගටිකාර උපාසකතුමා කියන්නේ අනාගත බුදුවරයෙක්ටත් මඟ පෙන්වපු කෙනෙක්. ඒකනේ මිත්‍රෙක් විදිහට, කල්යාණ මිත්‍රෙක් විදිහට කොයිතරම් ලොකු බලපෑමක් කරලා තියෙනවද? එතකොට මේ මුළු කතාවෙන්ම ගටිකාර උපාසකතුමාගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩ ඉගෙන ගන්න දේවල් මොනවද කියලා සාරාංශ කළොත් ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි අර නොසැලෙන ශ්‍රද්ධාව. තෙරුවන් කිරෙහි තිබ්බ විශ්වාසය. ඒක කවදාවත් එයා වෙනස් කරගත්තේ නෑ. ඔව්. දෙවෙනි එක උතුම් ගුණධර්ම. පන්සිල් රැකීම, බ්‍රහ්මචාර්යාව, අත්හැරීම, විශේෂයෙන් දෙමෝපියන්ට සලකපු විදිහ. ඒක හරිම ආදර්ශවත්. ඇත්ත. ඒ වගේම ඒ ශ්‍රද්ධාවයි ගුණධර්මයි නිකන් හිතේ විතරක් තියාගත්තේ නෑ. ප්‍රායෝගික ජීවිතයට ගලපගත්තා. අර මැටි ගන්න විදිහ, භාජන විකුණපු විදිහ, ඒ හැම දෙයකම මේ ගුණධර්ම පේන්න තිබුණා. ම්ම් ක්‍රියාවෙන්ම පෙන්නවා. ඔව්. අනික වැදගත්ම දේ තමයි එයාගේ ඇසුර, එයාගේ බලපෑම කොයිතරම් ප්‍රබලද කියන එක. අනාගත බුදුවරයෙක්ගේ ජීවිතේ පවා වෙනස් කරන්න යහමකට ගන්න එයාගේ උත්සාහය ඒ කල්යාණ මිත්‍රත්වයේ හේතු වුණා. ඒක ඇත්තටම හිතන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ සාමාන්‍ය කියලා අපි හිතන කුමල්කරුවෙක් වගේ කෙනෙක් වුණත් තමන්ගේ ශ්‍රද්ධාව, ගුණධර්ම කැපවීම තුලින් අනාගාමී වෙන තරම් ඉහළ තැනකට යන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි. ඔව්. අනාගත බුදුවරයෙක්ටත් මඟ පෙන්වන්න පුළුවන් වුණා. එහෙම බලනකොට අද අපි කරන පොඩි හොඳ දෙයක් වුණත් අපි දන්නේ නැතුව වුණත් එකෙන් අනිත් යන කොයි වගේ ගැඹුරු සමහර විට ජීවිතේ වෙනස් කරන බලපෑමක් වෙන්න පුළුවන්ද කියන එක නේද? හරියටම හරි. අපේ ක්‍රියාවලිය තියෙන වගකීම වගේම ඒවයි තියෙන බලය ගැනත් මේ කතාවෙන් අපිට මතක් කරනවා. ඇත්තටම ඊතනට බොහෝ දේ ඉදිරි කරන කතාව පුවත.